ඊට පස්සේනේ අපි කුසල සුපසම්පදා යන්නේ. ඒ මොකද මේ කාමයේ බුද්ධ විඳීමේ ශූන්‍යතාවයට අපි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඒක හැම වෙලාවෙම කරන්නේ ගොරෝසු කාමයේ සියුම් කාමයකින් ප්‍රතිස්ථාපනය කරනවා. සියුම් කාමයේ අතිසියුම් කාමයකින් ප්‍රතිස්ථාපනය දැන දැන. ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන කරගෙන සාපේක්ෂ ශූන්‍යතාවයකට යනවා. ඉතින් අද ලෝකේ තියෙන තාක්ෂණයත් එක්ක විද්‍යාවත් එක්ක යටිතල පහසුකම් එක්ක ලේසිම නෑ කාටවත් යන්න. එනිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා ශාසනයක් නම් කවදාකවත් බටහිර පීඨන එකක් නැහැ කියලා. මුද කාමෙමයි. අය කිසිම තැනක නැහැ මේ නිකන් සාමාන්‍ය මේ බල්ලෝ බලල්ලු වගේ. මොනම සදාචාරයක්වත් මොනම දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ තමයි මේ අපිට මේ ආර්ථික ක්‍රම ගෙනත් දෙන්න හදන්නේ, දේශපාලන උගන්වන්න හදන්නේ, අපිට මේ මධ්‍යම ආර්ථික ක්‍රම ගෙනත් දෙන්න හදන්නේ පාහරය. සිංහලෙන් කියනවනම්. අපි ඒකේම නෙවෙයි. ඕනේ තරම් කෙනෙකුට රාජ්‍ය සම්පත් විඳගෙන බිසෝරු 60 70ක් තියාගෙන ඉන්න පුළුවන්. ඒකේ දවසයක් නැහැ. හැබැයි කාටක සතිමත් වෙන එක වළක්වන්න මොන රජයකටවත් බෑ. එයා දැනගන්න ඕනේ මේ සතිමත් වීම හරහා ක්‍රමක්‍රමයෙන් මම ගොරෝසු කපව් වලින් සාමාන්‍ය පවකට යනවා. සාමාන්‍ය පව් වලින් සියුම් පව් වලට යනවා. ඉතින් ඒත් පව් තමයි. ඒත් පව්. ඒ නිසා අපි ගැන බලන කට්ටිය කියනවා යා මහා ලොකු භාවනාකාරයෙ මේ මේ පව් කරනවා. ਉਹ පව් කරනවා. අපි කරන්නේ ලොකරෝස බව සියුම් පාවක මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. සියුම් බව අතිසියුම් පාවක මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. බුදුරජාණන්සේ සඳහන් කරන මේ වාඩිලා ඉන්න වගේ ලී ආසනයක් ගත්තාම ඒවට වදලා තියෙන ලීයන. කදාවත් මට යකඩ යන ගහන්නේ ඒ ලීයනයක් දිරුවොත් ඒ දිරපු ලියනේට තව ලියනක් තියලා ගහපම පරණ තුනක විශ්විලා ගිහිල්ලා අලුතෙන් ගහන්න කැවිලා ටක් ගාලා එතෙන් හිර වෙනවා. ආන්නේ වගේ තමයි අපි කරන්නේ. දිරච්ච අපේ ළඟින් නරක ගති ක්‍රමයෙන් අයින් කරන එක හැරේ අයින් කරන්න යන්න එපා. ඒක හරීම සෞඛ්‍ය සම්පන්න නැහැ. කරන්න බෑ. ටිකෙන් ටික ටිකෙන් ටික ශූන්‍යතාවයට යන්න බලන. ඉස්සල්ලාම පේන්නේ නිකන් හුස්ම රැලි දෙකක් අතර පොඩි හිස් තැනක් තියෙනවා. අහුවෙන්නේ තැනක් තියෙනවා. මොකක් හරි කවුරු හරි මං අහගෙන ඉන්නකොට සමහර තැන් මට තේරිලා නැහැ. දේශනයකට අහගෙන ඉන්නකොට අපිට තේිනවා හිතේ අතරමැද පොඩි රෝන්දයක් ගහලා ඇවිල්ලා. ඒ වගේම අපි මේ පොළොව බලනකොට තැන් තැන් වල පොඩි පොඩි පැලිරි තියෙනවා. මේ බිත්ති බලනකොට හොඳට පැලිරි තියෙනවා. ඉතින් අපි දකින්නේ නපුරක් විදියට. නේ හැටි පේන පැලිරි නැතුණට හැමදැනම පැලිරි තියෙනවා ඔකේ. හරි බංගුරයි. ඒක මේ නපුරක් දැකීමක් නෙවෙයි. ඒක නිසා බුදුහාමුදුරන් කැමති නෑ ලෝකයා. මොකද බුදුහාමුදුරු මේ ශූන්‍යතාවයක් පෙන්නනවා. අනිමිත්තක් පෙන්නනවා. එනතන අනිච්ච දුක්ඛං අනත්තම් පෙන්නනවා. අඩු ගානේ බෞද්ධයවත් කැමති නෑ. බෞද්ධයත් කැමති බුද්ධ රූපයක් හදලා දිලි සෙන්ඩ හදාගෙන උඩ මල් පහන් පූජා කර කර ඒක නිත්‍ය කරගෙන ඒක අපේ ජාතික උරුමය කරගෙන ඉන්න. ඒකේ තියෙන අනිච්චන් දුක්ඛං අනත්තම් බැලුවොත් දොස් කියනවා. බුදුහාමේ නිසා කියනවා මගේ රූපේ කැඩලා ගියාට බලන්න එපා. උඹේ හුස්ම බලපංකෝ. එක හුස්මක් ඇතුලේ හුස්ම දෙකක් ඇතුලේ පොඩි පදාතයක් පරාසයක් තියෙනවා වගේම හුස්මක් ඇතුලේ හුස්ම රැලි 1000ක් හමාරක් තියෙනවා. පුංචි පුංචි පුංචි පුංචි හුස්ම රාශියක් එකතු වෙලා තමයි ආශ්වාසයක් ඇදෙන්නේ. ඒ හැම පුංචි පුංචි කොටසක් අතරේ පදා පොඩි පැලිරක් හිස්තනක් තියෙනවා. ඉතින් බන්නට වෙන මේ පුංචි ක්‍රියා රාශියකින් තමයි ක්‍රියාවලියකින් තමයි එක ක්‍රියාවක් හැදෙන්නේ. අපිවට නම දැම්මට අතක් උස්සනවා කියලා. බලන්න කාටුන් චිත්‍රපටියක් අරගෙන ස්ලෝ මෝෂන් පොඩ්ඩක් දාලා. කාටුන් චිත්‍රපටිය තියෙන එකින් එකට එකින් එකට යන රාම ටිකක් එක දිගට පෙන්නනවා. ඒක වේගයකට යනකොට මිනිහෙක් අත උසනවා වගේ පේනවා. බල්ලෙක් දුවනවා වගේ පේන මොනවද තියෙන්නේ? පැන්තලිරි ටිකක්. පැන්තලිරි ටිකක් තියෙන්නේ. අර කැරකෙන වේගෙට ඉතින් අපි පොඩ්ඩක් ස්ලෝ එකේ වැඩ කරනවා. slowly mindfully silently. ඒසට අපිට පේන්න පටන් ගන්නවා මේ අතක් උස්සනවා කියලා කියන්නේ ඒ අතරමැද ගොඩාක් හිස්තන් තියෙනවා. අපි ඒක දැන් අද කතා කරන්න හදනවා අනිමිත්ත කියලා. අනිමිත්ත කියන එක ශුන්්‍යත කියන එක අටාරස විපස්සනානේ ශුන්්‍යතානු පස්සනා කියලා පෙන්වනවා. මේ දේවල් පේන්න තිබුණට ඒව ඇතුලේ සෑහෙන හිදස් තියෙනවා. අපි මිනිස්සු කිව්වම දොරවල් හයක් තියෙනවා. නව දොරෙන් කාර්ලු වැගිරෙන එක නෙවෙන්නේ. අපිට පේන්නේ එහෙම නෙවෙයිනේ gediya පිටින් තියනවා කියලා. ඕනෙම දෙයක ඒ වගේ හිස්තන් තියෙනවා. ඒක ඒවා බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඔය දෙතිස් කුණපේ විස්තර කරනකොට. ඊට පස්සේ අනිමිත්ත ගන්නකොට අපිට යමක් නිමිති කරනවා කියලා අපි කියන්නේ භාවනා කරනවා කියන එක. අපි කියන්නේ හුස්ව නිමිති කරනවා. ආස්වාසය නිමිති කරනවා. ප්‍රස්වාසය නිමිති කරනවා. එහෙම නැත්නම් වම දකුණ යනකොට එනකොට කනකොට බොනකොට අපි නිමිත්තක් ගන්නවා. ඒ නිමිත්තක් කිරීම පස්සාකාරයකින් අපේ පස්ස පංචවෝකාර භවයේ සිද්ධ වෙන රූපයන්ගේ නිමිති කිරීමක් අපි කරනවා. අපි ඒක විශාල දේහයක් සහිත ආරෝහ පරිණා රූපයකට අපි කැමති. ඒක කොහොමඩක්වත් සත්තුන්ගේ තියෙන දෙයක් තමයි ස්ත්‍රී රූපෙට පුරුෂයා කැමති පුරුෂ රූපෙට ස්ත්‍රියව කැමති. ඉතින් මේ රූප අතර තියෙන ආකර්ෂණයත් එක විදිහක නිමිත්තක් කරගෙන තමයි මිනිස්සු බල්ලා තිනවා ඉස්සරාම ඉස්සර ඉස්සලම කාලවල වල ගෑණිය කියලා අංගපසංග කියන්නේ මොනවද ඊට පස්සේ වික්ටෝරියන් යුගයට එනකොට කොහොමද දැන් කාලේ කොහොමද කියලා එක එකන එක එකන නිර්වචන කරනවා ඒකට බාහු බල සහිත පුරුෂයෙක් කියලා කියන්නේ කවුද මොනවද යාට තියෙන ඕන ලක්ෂණ කියලා කිව්වහම එක එක කාලට ගේ මේ රූපය අල්ලගෙන තමයි නටන්නේ ඒක මේ සදේවක ලෝකයාටම තියෙනවා ඊට පස්සේ අපි වේදනාව අල්ලගෙන නටනවා. ඒක තමයි ඉස්සල්ලාම රූප ධර්මයෙන් ගිහිල්ලා නාම ධර්මයට යනකොට මේ සැප හොයනවයි කියන එක හැම සතෙක්ම කරනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විස්තර කරේ ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. අපි මේ ඔක්කොම අද මේ වැඩපිළිවෙල වුණත් කරන්නේ අපි සැප හොයන්නනේ. දින්ස අපිට ඒකට එතකොට රූපේ නැතුව නෙවෙයි රූපේ සැප රූප තියෙනවා හොඳයි. නැත්තම් වේදනාව බලනවා. ඊට පස්සේ අපි සංඥාවක් ගන්න බලනවා. අපි අධ්‍යාපනයක් කරුවට පස්සේ අපිට නමට අන්තිමට ඩිප්ලෝමා කියලා නමක් වැටෙනවා. නැත්නම් BA කියලා නමක් වැටෙනවා. BSc කියලා නමක් වැටෙනවා. ඔය සංඥාව ගන්න අවුරුදු කීයකට නේද බලන්න. නමට මුලින් ওই ටික දාගන්න ඔය කටුකුරුන්දේ ඥානද ස්වාමීන් පොත් ලිව්වම නැත්නම් 70 ගන්න. ඉතින් ඥානানন্দ භික්ෂු. ඉතින් ආම්තුරු කියලා බලන අයියෝ නිකම්ම නිකම් භික්ෂුවනේ මේ පොත් කියලා වැඩන්නේ. පිසිපස්සේ PhD කියලා දාන්නේ. PhD තිබ්බනම් පොත කියවන බොහොම ජයයට. මේ සංඥාවල් නිසා නම්බු නාම කීර්ති නාම මේ ස්තෝත්‍ර මේ සෙල්ලම් වලට අපි ලක් වෙන හැටි පැන 50ට වැන්නට පස්සේ තියෙන මේ සේරම පච කියලා. ඒ වගේම අර නිමිටි ගන්නකොට සංඥාවත් එක නිමිත්තක් තමයි. සංස්කාර කියන්නේ මම මේ ජීවිතේ කරපු මගේ සෙල්ලංකාර වැඩ ටික. මගේ මම අයියා වෙච්ච තැන්. මම කරපු නිර්මාණ. මම මේ ලෝකෙට බිහි කරපු දේවල්. මම සකස් කර දේය. මම සංස්කරණය කරපු දේවල්. අම්මෝ කතා කරලා වැඩක් නැහැ. හැම කෙනාම ගිය තැනක අයියා වෙන්න තමයි හදන්නේ. එක්ක අක්කා වෙන්න හදනවා. එක්ක ගරු වෙන්න හදනවා. පොර වෙන්න හදනවා. ගුරා වෙන්න හදනවා. ඉතින් තැනක දිහා බලනකොට පේනවා මේ එක එක අංග උස්සන්න හදන හැටි සංස්කාර කරන හැටි নিকමට හරි මේ මිසුන්ට ඇහිලා තිනොනම් සබ්බේ සංඛාරා දුක්ඛා කියලා